ඒක ඒ මොහොතේ නැහැ. එතකොට ඒතරයි තිතියක් නැහැ කියන්නේ. තිතියක්. තිතත්ස අන්න තත්තම් පඤ්ඤායති කියන්නේ තිතියක් නැහැ. නමුත් මේ ධර්මයේ අභිධර්මයේ පැහැදිලි කරන ඒ හැම තැනම දෝෂ තියෙනවා. ඒවා හදාගත්තේ නැත්නම් ඕක ගැලපෙන්නේ නැති වෙනවා. අග මුල මැද ගැලපෙන්නේ නැති වෙනවා. එයාට ගලප ගන්න පුළුවන්කම එන්නේ ප්‍රායෝගික වුණොත් විතරයි. මෙතන සිතයක් නැහැ. කියන්නේ එතන ආරණාන්ත අභිධර්මයේ මම ස්වාමීන් වහන්සේලා කියනවා මේ උප්පත්ති බංග කියන අවස්ථාවේ ඒතර කියන එක පනවන්න පෙන්නන්න චිත්තක්ෂණය පෙන්නන්න ඒ විදිහට උගන්නවා. උගන්නවා ඒක පනවන්න නෑ. එතන හැබැයි පුතග්ජන භූමිය ඒ විදිහට යන්නේ. යන්නේ. පුතග්ජන භූමිය උපාදානයක් තියෙනවානේ. එහෙමයි. එතන තිතියක් තියෙනවා. තිතියක් තියෙනවා. හැබැයි මේක ආර්ය භූමියට එනකොට තිතත් අන්නතත් සම්පඤ්ඤායති. පණවන්න කියන්නේ ආරයන් වහන්සේ පණවන්න බැරි වෙනවා සිටිය. අත්විදිකේ පැන වෙනවා පෘථග්ජන භූමිය ලෝකේ ඇත්ත කරගත්ත තැන. සිටිය තියෙන ඒකයි එතන කර්ම විපාක තියෙන්නේ. එහෙමයි. සිටිය නිසායි. එහෙමයි. එතනයි එතනට හේතුව. එතකොට චේතනාව කර්මයට හේතුව. එහෙමයි. ඔතන ඒ මේ මේ එකක්වත් මේ එකක්වත් බොහොම මේක සියුම් සියුම් ධර්මයක් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ සංඥාව. මේ සංඥාව කියන එක අපි අපි එළියට ගන්න ගොඩාක් අයට මේ සංඥාවෙන් මේ 31 ලෝක ධාතුව පෙන්වන්න ඒකේ සුක්කුමවන අවස්ථාව මේ ලෝක ටික පෙන්වන්න අපි දරන වීර්යයක් තියෙනවා මේක ඇතුලේ සංඥාව තමයි මේ කතාව කියලා. සංඥාව තමයි විඥානේ සංඥාව තමයි සංකාරය සංඥාව මේ කියලකෝ කතාව. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය සංඥා නිරෝධේ සංඥා අபிසංකරණ නිරෝධ සම මේ සංඥා මේ සංඥාව ලොකු කතාවක්. ඒකයි නවසත්තාවාසා කියනකොට නැසන්න මේ ගන්නවනේ ඝන ඒකත් සංඥා ඒකත් ඒකත් කාය ඒකත් සංඥා නානත් කාය ඒක හැම පැත්තටම කරකවනවා නානත් කාය ඒකත් සංඥා ওই විදිහට නව සත්තාවාස ගන්නකොට සංඥාව සංඥාව හැමතැනම සංඥා අතරම කියනවා බුදුන් වහන්සේ නසන්න සන්නි න විසන්න සන්නි නොපි අසන්නි න භූත සන්නි මේ මේ මේ මේ දැන් ඔබතුමා අවදි වෙනවනේ අවදියකට එහෙනම් ඒ අවදියේ සංඥාවක් නැහැ කියන්න බෑ කියනවා බුදුන් වහන්සේ කියන්නේ සංඥාවක් තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. එහෙනම් ඒක සිතුවිල්ලක් වෙන්න ඕනේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මේකේ සංඥාවක් නැහැ කියන්න බෑ. ඒ කියන්නේ ඔබතුමාට එහෙම දැනෙනවනේ. ඔක අතිශයින් ගැඹුරුයි. වැටෙනවද? ඇහෙනවද? මේ අතිශයින් ගැඹුරුයි. මේ මේ කියන එකට ඔබතුමා තාම සාමාන්‍යට තාම මනසේ යොමු වෙලා නැහැ. ඔබතුමාගේ ඔබතුමා තාම අරමුණු කළා නැහැ මේ කියන දේ. මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ සංඥාවක් තියෙන තැන විඥානයක් තියෙනවා. තියෙනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මේ මේ සූත්‍රයේ නසන්නසන්නි න විසන්නසන්නි නොපි අසන්නි න භූත සංඤී කියලා සංඥාවක් නෑ කියන්නත් බෑ මහණෙනි කියලා. ඒ ඔය අවදිය ගැන කියන්නේ. මේ අවදිය අත්දැකීමේ සංඥාවක් හොයාගන්න බෑ. හොයාගන්න බෑ. ඒකයි කියන්නේ මෙතන සීමුර්ජා වෙලා නෙමෙයි, සිහි නැති වෙලා නෙමෙයි, මේ මේ අරූප ධ්‍යාන එකක් නෙමෙයි න භූත සංඤ්ඤේ මේ හැමදේම කියනවා මෙතන මැරිලක් නෙමෙයි ඒකත් කියනවා නමුත් මෙතන එහෙම මුකුත් නැති වුණත් සංඥාවක් තියෙනවා කියන මේ බුද්ධ දේශනේ මේ කියන්නේ එහෙමයි ආවන්නා මේ අක්කිතෙන් ගැඹුරු ධාතිය ධර්මයක් ඒ වගේ තැනකත් විඥාණය පැනවෙන්න පුළුවන් නෑ නෑ නෑ ඒක අතිශයින් ගැඹිරයි කියන්නේ ඒකයි. මෙතන මෙතන විඥානං අනිදස්සනං කියන තැන විඥානයක් පනවන්න බෑ. නමුත් ඒව පනවන්න බැරි සංඥාවක් මේ කතා කරනවා. ඒක අතිශයින් ගැඹිරයි ඒක අහුවෙන්නේ නැහැ අරහත් සමාධියේ වගේ මේක ඔබතුමා තව එන්න ඕනි. ඒ කියන්නේ තව තව මේක ගැඹුරට යන්න තියෙන ඔබතුමා. අපි කියනවා සංඥා අபிසංකරණයයි විඥාණයට හේතුව. හේතුව. සංඥා අபிසංකරණයයි පෘථග්ජන භූමිය අවිද්‍යාව. අවිද්‍යාව. සංඥා අபிසංකරණයක් මෙතන නැහැ කියනවා. ඒකයි සංඥා අபிසංකරණ නිරෝධයක් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ සංඥාව නැවත උපාදාන වුණොත්, තේශයක් වුණොත්, ඉතිරියක් වුණොත් කර්මෙත් තියෙන්නේ, කර්ම විපාකත් තියෙන්නේ, නාම රූපත් තියෙන්නේ සේරම එකක්වත් නැහැ අபிසංකරණ නැත්තම්. අபிසංකරණ නිරෝධය කියන්නේ ඒක. සංඥාවක් තියෙන්න පුළුවන්. නමුත් සංඥාවෙන් පළක් නැති වෙනවා. ඒකයි ඡන්ද මේ ඡන්ද රාග මෙතන රස පටිසංවේදී රස රාග න පටිසංවේදී ආය හාරය මන්ට පැහැදිලි එතකොට රස පටිසංවේදී එතකොට එහෙනම් තියෙනවා රාගය නැති වෙන එක ඡන්ද රාගය සංඥාව තිබුණාට ඒ කියන්නේ ඒක සංඥාවක් ඒක සංඥාව කියන එක ඇවිල්ලා හොඳ ගැඹුරු අවබෝධයක් ඇති වුණොත් විතර ඔක තේරෙන සංඥාව ගැන සංඥාව කියන්නේ වේදනාවේම දර්ශකයක් ඒ කියන්නේ යම් හැඩතලයක් දෙන්නේ හැම එකම සංඥාවකින් තමයි දැනගන්නේ. ඒකයි වේදනාව වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා. සංඥාවක් නැහැ වේදනාවක් නැති. මේ ස්කන්ධය එකට එකක් වෙන් කරන්න බෑ. සංඥාමයි විඥානය. සංඥාමයි ස්කන්ධය. මේ 아무ත් මෙතන සංඥා නිරෝධයක් වෙනවා. ඒ ඒ දුම් බුදුන් වහන්සේම දේශනා කරනවානේ. සංඥා වේදේ නිරෝධ සමපatti සමවැදිලා හිටියා කියන්නේ. සමවැදිලා. සියලු සංඥා නිරෝධ කරගෙන හිටියා කියන්නේ. අමුත් මෙතන සංඥාවක් තියෙන ඒත් බලනකොට. ඒක බුදුන් වහන්සේගේ මහා ඥාණයට ඒක අද අපිටත් මේ මේ මේ ඥාණය නැත්තම් මෙහෙම කතා කරන්න හම්බ වෙන්නේ නැහනේ. මේ කතාව කරන්න පුළුවන් වෙන්නේ තව බුදු කෙනෙකුට අපිට තේරෙනවා මේ බුදුන් වහන්සේ මේ වෙලාවේ මේ වෙලාවේ බුදුන් වහන්සේ ඇත්තට වැඩ සිටිනවා නම් මේක සවන් දෙනවා. එහෙමයි එහෙමයි. මෙතනට ඇවිල්ලා යමක් කියනවා. එහෙමයි උත්තරාරණ කියලා හරි කියනවා මොකක් හරි කියනවා. එහෙමයි <laughs> මුල්වරයන්නේ කියලා හරි මොකක් හරි කියනවා මේ මෙතන තියෙනවා මේ අවබෝධයටපත් වුණාට පස්සේ ධම්ම දින්නා කියුවත් ඒකමයි ආයේ මේ සරියුත් හාමුදුරුවෝ කිව්වත් ඒකමයි බුදුන් වහන්සේ කිව්වත් එතනමයි වෙනස් වෙන්නේ නැහැ මොකද ආරි භූමිය දෙන්නෙකුට දෙන්නෙක් වෙනස් කරන්න බෑ ආරි භූමිය සබාදාම් සබාදාම් කියන්න බෑ ඉතින් නමක් කියන්න බෑ නමුත් ආරි භූමියක දෙයක් නැහැ වෙන්වීමක් නැහැ ආත්ම සත්පුජ්‍යල ආත්ම ස්වභාවයක් නැහැ ඒ කියන්නේ ස්වභාවයම දකින්නවා ඇත්ත දකිනවා කියන එක. සත්‍ය දකිනවා. ධර්මතාවය. ධර්මතාවය යන්න හරිය. ධර්මතාවය කියන්නේ දෙයක් නෙමෙයි. අපි ඒක පෙන්වන්න සෑහෙන උත්සාහ කරා. අපි ඒකටත් දේශනා කරනක් දැම්මා මේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි කියන එක පෙන්වන්න. මාර අරගලයක් කරලා තියෙන හැබැයි කවුරු හරි වැදගත් සම්මුතිය තුල කතා කරන්නේ මේක සමාජයට දෙන්න. දෙන්න ආරම්භාංශ පැහැදිලිව කියන්නේ ඒක මේ මොහොතට අවදිය කියන එක ඉස්මතු කරන්න ක්‍රියාසිත කියන ඒවා මේක මේ ස්වභාවය පෙන්වන්න මේ මේ මේ මේ දේශනා මේ මේ සාකච්ඡා ගන්න හේතු වෙන ක්‍රමයක් නැහැ. ඒක හැමෝම මේ කියන මේ දේවල් වලම සත්‍ය පෙන්වන්න ඕනේ. නෑ ඒකම මම විශේෂයෙන්ම ගත්තේ ආරණංශ මගේ අර අවුරුදු 6ක 7ක දරපු අසීමිත උත්සාහය ඔබ වහන්සේගේ දැන් මම 35 හෝ 30 මඩේ ගණන් වල තමයි සබ්ස්ක්‍රයිබ් කළේ. කියන්නේ ඒ සීමිත ඒ දේශනා කීපය තුල මට මේක හරි ඉක්මනට වත්දින්න පුළුවන් වුණා. ඒක අර මට ඉක්මන් වුණා කියලා. මොකද ආරනන්ද? ඒ ගොඩාක් අය කියන ඔබ ඔබතුමාගේ අදහස් කරපු එක පැහැදිලි කරන්න. ඔව් ඒ කියන්නේ ඒක තමයි ආරනන්ද. ඒ කියන්නේ මට මේ අවුරුදු 7ක විතර මහන්සිය ඒ හැම දෙයකට වඩා මට මේ මේ ඒකේ ඒකේ මේ ප්‍රතිඵලේ මට මේ වෙනස්ම ආකාරයකට හරි ඉක්මනට මේ මාස එකහමාරක් දෙකක් තුනක් වගේ මට මා කාලේ මතක නැහැ කාලේ ගැන මතක පැකීමක් නැහැ ඔළුවේ මට මතක නැහැ නමුත් පුතුමාකාර ඉක්මනට සීක්‍ර ලෙස මේක මම මේ රැවටිලා හිටපු ඒවා මම මේ මේ මුලා වෙලා හිටපු අර නිකන් බුවිලි ගසලා දැම්මා වගේ නේ ගසලා දැම්මා වගේ කියන්නේ ආවනේ පන්නරයක් ආවනේ පනාවනේ කියන්නේ මට මේ මේ ලෝකේ අපි බය වෙලානේ හිටිය ආරන්නා ඉතින් බය වෙලා හිටියේ අපි මේ සිතිවිලි වලට අපි චිත්‍රපටියක් බලන්න බයයි, රූපවාහිනියක් දිහා බලන්න බයයි, මිනිස්සෙක් දිහා බලන්න බයයි. අපි ලස්සන දේවල් බලන්න, තේන නරක කැත දේවල් බලන්න, ඒ කියන්නේ අප්‍රියජනක, ප්‍රියජනක මේ හැමදේම ඉස්සහඟද්දෝ දෙයක් අල්ලගෙන බලනකොට. ධර්මයෙන් හිත හඳ ගන්නයි අපි උත්සාහ කළේ මේ හිතින් පැනලා. අර අර මෙහෙණින් වහන්සේට කියනවානේ ඇයි ඇයි එතන ධර්මයේ දැක්කේ නැත්තේ කියලා අහනවානේ අර අර මහණින් වහන්සේ කියනවානේ අර ගෝසාවක් මේගොල්ලෝ කෑ ගහනවා එතකොට මම මෙහෙම මේ ඉතිපිසෝ ගාතාව කියනවා කියලා. එහෙමයි එහෙමයි. එතකොට අපි අහනවානේ මෙහෙනිනවාසේගේ ඇයි ධර්මයේ දැක්කේ නැත්තේ කියලා. දැක්කේ නැත්තේ කියලා. එතන ධර්මයේ ඇයි එතන ධර්මයේ දකින්න ඕනි තැන කියනවානේ. එහෙමයි දැන් මේ මාතෘකාව. එහෙමයි. ඒක ගොඩක් අයට ඒක ෂොක් එකක් වගේ වෙලා තියෙන එක කිව්වා. ඒ ගොඩක් අය කරන්නේ සංගව යනවා. ඒ කියන්නේ මේ සිත හංගනවා. ඒකනේ අපි උකලේ ඒකනේ ආරම්භ හංග අපිට ධර්මයේ කියලා දීලා තිබුණේ. මෙතන සවිතක්ක සවිචාර වෙන්නේ නැහැ නැත්තම් නැත්තම් එතනින්මයි තමයි ඒ සවිතක්ක සවිචාර හරහා යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානෙත් තියෙන වටිනාකම එහෙමයි ආරයන් ඒ ගමන එන්න ඕනේ මුලින් එන්න එතනින් එහෙම එහෙම එතනින් එන්න ඕනේ එතනින් යන්න ඕනේ ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය තමයි මේ 100 මේ දැන් හිත මේ මේ දෙන දේ හොඳ හොඳ 100ක් තියෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? ඒ ඒ වර්තමාන අවධියක් තියෙන එතන. ඒ යෝනිසෝ මනසිකාරය තුලක් තියෙනවා සිහිය තුලක් තියෙනවා අවදිමත් ස්වභාවය. එතනින්ම තමයි යථාභූත ඥානෙ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිමිත්ත පේනවා. පේනවා. නිමිත්ත එතනම සත්‍ය දකින්න. සත්‍ය දකින්න තැන තමයි නිමිත්ත අනිමිත්ත වෙනවා. අන්න සවිතක් ඇයි සවිතාරයි. අනිමිත්ත සමාධිය එතන තියෙන්නේ. මේ සමාධිය අතිශයින් ගැඹීරයි. එහෙමයි. දෙයක් නැති වෙලා නෙමෙයි සේරම තියෙන තැන සමාධියක් තියෙනවා. තියෙනවා. ඒක ඔබතුමාට කිව්වේ අර ඇවිදිනකොට අර පේන ඒ දර්ශනේ ඔක්කොම තියෙද්දි සමාධියක් තියෙනවා. සියල්ල තියෙනවා. ඒ අපි කියනවා සෙනග ගොඩේ යනකොට හුදකලාව යනවා සමාධියේ ඉන්න. එහෙමයි එහෙමයි. ඒක කාටවත් තේරුනේ නැහැ. ඒක සමහරලාට සමහර අයට ප්‍රායෝගිකව ඇවිල්ලා තිබ්බා. එයා එහෙනම් අපිට ඇහුණා කියනවා. ඒක අති ඒක අපේ අත්‍තර මේක අපේ අත්දැකීමක් ඒක. එහෙම මේ මගේ වැරද්දක් මට තේරුණා මම අර එතනත් මේ මේ ස්වභාවයේ මේ දැනෙන ඒ ඒ ස්වභාවය මං අහපව් මේ සිතට අහපව් මේක මානසිකාරයේ මේක මගේ අතින් වෙච්ච වැරද්දා ඒක උපාදාන ඒක ධර්මයේ උපාදාන ධර්මයේ උපාදාන වෙලා ඒක තමයි නේදාරයන් වහන්සේ කියන්නේ අර පහුරත් පහුරත් අතහැරපල්ලා කිව්වේ අන්න බුදුහාමුදුරු එතෙන්ට තමයි දැන් ඔබතුමා කොහොම පවුර අත්හරින්න කොහොමද අත්හැරලා වගේ අපිට නම් දැනුනේ අත් හරියට ළඟයි එහෙමයි. ඒ කියන්නේ කොහොමත් මේ අපි පුරුදු තමයි මේ තියෙන්නේ. අපි පහුර හදාගෙන තියෙන්නේ පුරුදු වලින්මයි. ඒ කියන්නේ ධර්මයටම අපි පුරුදු වෙලා. එතනත් පහුරක් අපි හදාගත්තේ. නමුත් ඒත් පුරුදුමයි. ඒවත් බලනකොට මේ මේ උපාදාන කොටවලමයි. ඒකටම අයිති වෙන්නේ. අයිති වෙන්නේ. මේ උපාදාන තමයි සබ්බුපදී පට්මිස්සක් වත්හරින්න කියන්නේ. ඒ උපදීන අත්හැරන තැනයි. මේ හොඳයි ඔබතුමා ඒ නිර්මලකමට අපි ගරු කරනවා. මොකද අපි ස්වභාව මේ ස්වභාවයට එනකොටම අපිට තව කෙනෙක්ගේ ස්වභාවය නිර්මලව එනකොට පේනවා. ධම්මචක්කුසේ අවදි වෙනවා කියන තැන අපිට මහා අතරම මහා ඥානෙට එක හසු වෙනවා. ඔව් ඒකයි අපි කිව්වේ ඔබතුමා නැවත උපත්තියක් එන්න විදියක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඔබතුමා මේ ෂනේ හොඳට සිහිය පිහිටා. එහෙමයි. එතකොට ඔබතුමාට මේ මරණය කියන එක සිතුවිල්ලක් බව. සිතුවිල්ලක්. මේ අපිට මර බියක් එනවා නේද? කොතනක හරි අපිට හැංගෙන්න හිතුනොත්. දැන් ඔන අලියෙක් කියනවා. එහෙමයි. ඔබතුමා හැංගෙන්න හිතනවා. ධර්මයේ ධර්මයේ දකින්න පුළුවන් පුදුමාකාර තැනක් ඔතන. හැංගෙයිද කියන එක. අන්න තමන්ගේ ආත්මය දකින්න පුළුවන්. දකින්න පුළුවන්. එක මොහොතක් හරි දැක්කොත් දකින්න තාම කෙලස් තියෙනවා. එහෙමයි. කාම කම්පන වෙනවා. අකෝප්‍ය විමුක්තිය කියන තැන එහෙම නැහැ. ඒ මෙතෙන්දී අපි කම්පණය තමයි අපිට අපිට අලියෙක් කියන්නේ කම්පනය. අලියෙක් කියන සංඥාවට කම්පනය. හැබැයි රහතන් වහන්සේගේ පැවැත්මක් නැහැ. අලිය ගහලා මරනවා. සාදු කියලා ඇස් දෙක පියාගත්තොත් අකෝපාචේත විමුක්තිය තුල අරහතන් වහන්සේ ළම. සිත අත්හැරියා. අපි කම්පණය වෙන්නේ සංඥාවටනේ සංඥාවට සංඥා අලිය කියන සංඥාව අපි ගොඩක් කියන්න ගියේ නෑ අපිට ආරාණක වනාසපුවක ওই අද්දකීම ආවා. ඕක ගැන ගියොත් ඔබතුමාලා හැමෝම අපි ගැන යම්කිසි මොකද්ද වැරදි වටහා ගැනීමකට යයි කියලා අපි කියන්නේ ගියේ නෑ. අපි එතන ගහ ගහ වාඩි වුණා මේ පරණ දේශනාවට ගියොත් හමු වෙනවා. එහෙමයි. අපි එතන ගහ ගා වාඩි වුණා. එහෙමයි. අස්සරණ කොට අලියා හිටියේ නැහැ. එච්චරයි අපි දන්නේ. එහෙමයි. එහෙමයි. අපි ඒතන ධර්මය දැක්කා. අපි අත්හැරියා. අත්හැරපු වාර අනන්තයි. ඔබට නම ඔබගේ නම ඇත්තරම ඒක අපිට දැන් ඒක නෑ ඔලු. නමුත් අපි අත්හැරපු වාර ගාන අනන්තයි. අනන්තයි මේ කොරෝනා හැදුණු මොහොතේත් අත්හැරියා. අනන්තයි. අලියාපු මොහොතෙත් අත්හැරියා. අනන්තයි. කවුරු විශ්වාස කළා නොකළා දාලා නැහැ. අනන්තයි. ඒ අනන්ත වූ අත්හැරීම තුළ අතුලාන්තයේ අධ්‍යාත්මිකව මත්තරපු අත්හැරීමයි අනන්ත. ඒ තුළ අපි හිතුවා දැන් ඉවරයි කියලා. ඉවර වෙන්න ඕනේ. අපි අත්හැරි ඉවර වෙන්න තමයි. ආ ඉන්න නෙමෙයි. එහෙම උනේ නෑ. ඒක නිසයි මේ බුද්ධ මේ මොහොතේ අපි පෙන්වුවේ මේ මොහොත මේ දකින්නේ ඔබ අවදි වෙන්නේ බුද්ධ ස්වභාවයට. බුද්ධ ස්වභාවය. ඔය සිතුවිලි වලින් මිදෙන ස්වභාවය බුද්ධ ස්වභාවයට අවදි වෙයි. ඔබ බුද්ධ පුත්‍රයෙක් වෙනවා. ආර්යයන් වහන්සේ නමක් වෙනවා. ආර්ය භූමිය හඳුන ගන්නවා. සම්මා දිට්ඨියට එනවා. සම්මා ආජීවයට එනවා කියන්නේ ඔන්න ඕකයි. සම්මා ආජීවයේ අත්හැරීම තියෙනවා. හිතන්න පුළුවන්. මොකද්ද කියන්නේ? ඔකට එන්න පුළුවන් ආර්ය භූමියට ආවොත් පමණයි. අලියා එනවා දුවන්නේ නැති එකම කෙනා. ආර්යයන් සම්මා ජීව සම්මා සංඥා වලින් එතන ඒක නොකලොත් ඒ අරහත්ත්වය එතනින් ඉවරයි. ඉවරයි එතනින්. උරුව පෙරළුණා. ඒ කියන්නේ සංඥා මේ අසමාහිත සමාධියයි කියන එක බුදුන් වහන්සේ ගෝධික භික්ෂුන් වහන්සේට පෙන්වනවා. ගෝතික භික්ෂුන් වහන්සේ පිරිනමක් පාපු වෙලාවේ පෙන්න. මතකද සිය දෙවි ගසා ගන්නවා බෙල්ල එහෙමයි මම වහන්සේගේ දේශනා තුළින් මම මේ දේශනාවක මොන්නේ. මෙන්න මෙතනයි තැන. ඔබතුමා ඉන්නේ ඔය ඔය කම්පණය වෙන තැන දැන්. ඔබට පුළුවන් යම් කිසි මොහොතක් ආවොත් අත්හරින්න. ධර්මයේ දැක්කත් අන්න. නැවත හැබැයි උපදින්න. එහෙමයි. විඥානයේ ගේතනක් පාගන්න හම්බ වෙන්නේ නැති වෙනවා. මොකද අර පිටුවිලි වල තමන් නැති වෙනවා. ඒකයි බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පෙන්නන්නේ අර ඉහළ ධ්‍යාන වලට ගිහිල්ලා අරුප ධ්‍යාන නැවතත් වෙනවා කියලා හතරෙනි ධ්‍යානෙට. හතරෙනි ධ්‍යානේ අවසන් හුස්ම වෙනවා. ඒ කියන්නේ අර පිරිනවන් මෙතන තියෙන හතරෙනි ධ්‍යානය කියන්නේ වේදනා සංඥා නිරෝධ වන තැන. ධම්ම දින්නා පෙන්නන විසාක උපාසකට විතක්ක ਵਿਚාර සංසිඳන තැන ආස්වාද ප්‍රාස්වාද සංසිඳන තැන නේද වෙනම නෑ වේදනා සංඥා සංසිඳන තැන හතරවෙනි ධ්‍යානය නමුත් අපිට ඒක සිතුවිලි වල ඔය ලෞකිකයේ තුල සම්මුති ඒ තියෙන නම් ටිකක් නේ නමුත් මෙතන යථාර්ථයක් තියෙනවා සංඥා වේදනා නිරෝධයක් නිරෝධය ඒ තුල මේ නිවන පැහැදිලි. අරහත් සමාධිය. ඒ කියන්නේ අරහත් මුල් උඩට යන්නේ නැත්තේ උඩ අල්ලනවා තැනක් සංඥාව නේද බුදුන් වහන්සේ කොහොමත් අරුප සමාධියේ හිටපු කෙනෙක්. හිටපු කෙනෙක්. නමුත් එතනින් බෑ මේක වෙන්නේ. බෑ. එතන ගන්න. එන්න ඕනේ අතන. අතෙන්ට. එතනයි. එතන සංඥා වේදනා නිරෝධය තමයි එතන නැවත සංඥා සකස් වෙන්නේ නැහැ. අතන අරූප සංඥාව තියෙනවා. තියෙනවා. අතන අරූප සංඥාව. මෙතන ඒක නැහැ. මෙතන නැහැ. ගැඹුරු කොහොමද? ඒ මට කියන්න වෙනවා. දැන් තමයි ආනන්දන්ත ඒක පැහැදිලි වෙනවා. තුමාගේ මේ දේශනේ කවුරු හරි අහලා පොතක් ලියත හැකියි. එතුමා. එතුමා කාර්ය පොත. මාර්ග ගාම්භීරය ආරණන්සේ තන. කවුද මේ භූමියේ ඉන්න ඕක ස්පර්ශ කරලා මේ විදිහට දේශනයක් කරන්න පුළුවන් කියලා. දැන් වැටෙනවා. ඒකයි මෙච්චර දෙයක් මේ ගැඹුරු දෙයක් මේ විදිහට ප්‍රත්‍යක්ෂතාවයකට යන්නේ නැතුව පොද්දියා බල බල කවද කියන්නේ කවදාවත් කියාගන්න අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා අන්තිමටම ඔළුව කසකස තමයි ඉන්නේ ඉල්ලෙන්නේ අනික මේ අත්දැකීමවත් කෙනෙකුට කියන්න බැරි කොට ඍජු භාවයක් නැහැ. ඍජුකෝ ඍජුකෝ මේ ගතිය මේ නැද්ද මෙතන දැන්? එහෙමයි එහෙමයි ආරම්භ අපි මේවා කවි වගේ මේ ඵලයට හිත තියාගෙන මේක ඍජුභාවේ මේක මේකේ කියනට වඩා හොඳ නැද්ද මේ දර්ශනය අවබෝධ කරගෙන මේකටම පත් වෙන්නේ අපි වැද වැද යනවද වන්දනාවට සුදුසෙක් වෙනවද එහෙමයි එහෙමයි ආරම්භ සුදුසෙක් වෙනවනේ මේ ශාසනය පවතින්නේ මගඵල ලාභීන් ඇතිතා පමණ කිව්වේ ඒකයි. යමෙක් ශාසනය වෙනුවෙන් යමක් කරනවා නම් මගඵල ලාභියෙක් වෙනවා. එහෙමයි. ඒ පණිවිඩේ අනතක් ශාසනය පවතින. පණිවිඩේ නැති දවසට ශාසනය ඉවරයි. ශාසනය ඉවරයි. ගඩොල් බඳ බඳ කියනවා. කල්යාණ මිත්‍යාගෙන් ආර්යයන් වහන්සේ වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ ආනන්දට ඒක පවසන්නේ. කල්යාණ මිත්‍යා මතමයි ආනන්දේ. අර කියන ආනන්දේ එසේ කියන්නේ කල්යාණ මිත්‍යා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. බුදුන් වහන්සේ එතන ඒක පෙන්වන්නේ ඒකනේ. ඇයි මේ කවුද මේක නැත්තම් අවබෝධ කරන්නේ? අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරපු කෙනෙක් නැත්තම් මොකද වෙන්නේ? ඇත්තටම ආරණාස මේ මාර්ගයේ එක්කන් යෑම නෙමෙයි කරන්න පුළුවන් කල්යාණ මිත්‍යා කරන්නේ මාර්ගේ වරද්දද්දි මාර්ගයට ඇදලා දානවා. අන්න හරි. එයයි කල්යාණ. දැන් මට මට ඔරුව පෙරලෙන උදාහරණේ මහා රක්කගේ ඒක. ඔබ වහන්සේ දුන්න ඔරුව පෙරලා ගන්නවා කියපු තැන. ඒ කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ ඒ තැනට. නමුත් කවදාවත් කල්යාණ මිත්‍රයාට එයා හැබැයි මාළු පෙරලා ගත්තා කී දෙනෙක් ඉන්නවද මේ භූමියේ? එහෙමයි ආරන්න. අද නළුව වෙලා. එහෙමයි එහෙමයි. තමන්ම හදාගෙන තමන්ම අද මොනවාදෝ දෙයක් කියනවා. එහෙමයි එහෙමයි. කොයිතරම් විකෘතියක් වෙලාද? එහෙමයි. ඒකනේ. ඔබතුමා එතනට වැටුණොත් මොකද කරන්නේ? ඒ අය අසරණ වෙලා නැද්ද? සමහර අය බැලුවා අපිට තේරෙනවා ඒ අයට ඕනකම නැතුවක් නෙමෙයි. ඒකම ඕනකම නැතුව නෙමෙයි පැටලිලා තියෙන තැන හදා ගන්න බෑ. ඒ කියන්නේ ආරණාන්ද මේ මේ මේ මේ මේ මේ සංඥාවට අහු වෙනවා නේද? එතන මේ තියෙන අවබෝධය මල්ලගෙන තියෙනවා. ඒ ඒ ඒ හදාගෙන තියෙන ලෞතුරු සුවේ කියන ඒ සුවේකට ඇවිල්ලා ඉන්නේ. අන්න එතන නේ. ඔය ඔය අය මේ මේ මේ ලෞකික සුවේ අත්හැරියා. දැන් මෙතන දැනුණා වෙනින් දෙයක්. දැන් ඒකට ලෝතුරු කියලා ඉන්නවා. ඒකත් සංඥාවක් හදාගෙනයි ඔය ඉන්නේ. උතුම පටලැවිලා. ඒක හැබැයි බුදු සමය තුලත් අපිට අහන්න ලැබෙන ඒ වගේ තැන් කීපයක් තියෙනවා. එතන හිර වෙන බව බුදුන් වහන්සේ පෙන්නනවා. ඒකයි උතර පටිසංකා ඥානෙ පෙන්නන්නේ. එතන හදාගන්න එකයි පටිසංකා ඥානෙ. එහෙම වුණොත් විතරයි සංකාර උපේක්ෂා ඥානෙ තියෙන්නේ. එතන උපේක්ෂාව ඒ කියන්නේ මෙතන පුතර්ජන භූමියත් ලෝකෝත්තර භූමියත් දෙකම මිදෙන ස්වභාවයක් වෙනවා මෙතන. ඔය මේ ආරණ වංශයේ සංකාර උපේක්ඛා පත්තේද අර මේ මේ ඒ ඥා සංකාර උපේක්ඛා ඥානේ පත්තේද අර තියෙන සංකාර උපේක්ෂා තත්ත්වය උපේක්ඛා ඥානේ මේ උපේක්ඛා ඥාන. ඒකම තමයි ඥානේ ඥායස් අධිගමයි කියන්නේ. අධිගමයි. එකම කතාව මේ. ඒකමයි මොහොතට අවදිය කියන්නේ. ඒකමයි ආරෂ්ඨාංග මාර්ගයට එනවා කියන්නේ. එනවා කියන්නේ. ඒකමයි ආරිය භූමිය. එතනයි මාර්ගය. මේකේ අර පටිසෝතයට ආවහම අනුසෝතයක් නැහැ කියන එක නම් අත්‍යම ප්‍රත්‍යක්ෂය ආරන්න. ඇත්ත ඇත්ත. ඒ කියන්නේ ඒක මේ මෙන්න මෙතන මේ ආර්ය අරහත් මාර්ගයේ ඉපදෙන තැන ඔබතුමා ඔය අඳුනගත්ත තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉපදෙන තැන එතන මේ ඔබතුමා ඔය ඔය ඔරුව යනවා වගේ තමයි ගඟේ ඔතන ඔරුව පෙරලෙන්න යන තමයි යන්නේ හැමතිස්සෙම දැනේ ඔබතුමා ඔතන යනකොට එතන මේ මේ යථාභූත ඥානය මේක යෝනිසෝ මනසිකාරය තමයි මේ ගමන යන්නේ දිගටම යන්නේ යන්නේ මොකද අපිට කරන්න පුළුවන් ස්කන්ධයේ උදේවේ දැකීම පමණයි ඒ කියන්නේ එන අරමුණේ සත්‍ය දැකීම පමණයි ඔය දෙකම එක වචනේ කියන්නේ ස්කන්ධයේ උදේවේ දැකීම සිතට එන අරමුණේ සත්‍ය දැකීම ඒක තමයි අතර ප්‍රායෝගිකව කියන්න ඕනේ ස්කන්ධයේ උදේවැය දැකීම න්‍යායාත්මකයි. ස්කන්ධය කියන්නේ අරමුණමයි. අරමුණේ සත්‍ය දැකීම කියන්නේ ඒකමයි. ඒකනේ අපි බය නැතුව දැන් බය නැතුව ඒකමයි. අරමුණේ උදේවැය දැකීම කිව්වම කට්ටිය ඒක ගන්නෙ නෑ. ප්‍රායෝගිකව ගන්න ධර්මය. ඇති වෙනව නැති වෙන එකනේ බැලුවාරයන් වහන්සේ. ඒක සත්‍ය ඥානෙ නැතුව ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක මට ඔබ වහන්සේ එක දේශනා ඒකත් මට මේ අර ලයිට් එක පත් වෙච්ච දැනක් තමයි. ඒ කියන්නේ මේ වැය කියන්නේ සත්‍ය දැකීමයි කියන එක. සගමේ නැහැ යථාභූත ඥානෙ නැතුව. නැතුව යථාභූත ඥානෙ නැතුව අත්‍යංගම හැදෙන්නේ නැහැ. සමුදයන් අත්සගමයන් කියන එක එන්නේ සමුදේ වෙනවා. සමුදේ තමයි කාටත් වෙනවානේ. ඔව් ඒක පෘථග්ජනකෝපේ සමුදේ තියෙනවා. නමුත් මේ වය ඥානය කියන්නේ අත්ගම. අත්ගම ඒකෙන්ද සත්‍ය දකින්න ඕනේ. ඔව්. ඒකේ අසභූත ඥානි බුද්ධ දර්ශනේ දාර්ශන සමාපත්තියෙන් එන්නේ. එහෙමයි. එතනින් එන්නේ. හරෙන්වංශ ඔය මේ මේ පුබ්බේ නිවාසානුස්සතිය කියලා අපි දකින්නේ ඔය අපේ මේ මේ සත්‍ය සත්‍ය දැකීමේදී ඔය අපි අතීතයේ භාවිතා වෙන පෙර සංඥා නව සංඥා හැදෙන හැටි බුද්ධිනවා සංකල්පය. ඒක නේද? ඒක නේද අර මං පෙර සංඥා නව සංඥා හැදෙන හැටි. අපි ඒක තමයි පෙන්වන්නේ කෙනෙක් ඉපදුනොත් මුලින්ම සංඥාව සකස් වෙන හැටි පෙන්වන්නේ හැඩතලේ ශබ්ද එකතු වෙනවා. මේක මේ ශබ්ද විතරක් නෙමෙයි ගන්ධ රස සියල්ලම එකතු වෙනවා කියලා. අත්තරම කිව්වොත් ප්‍රසාද රූපය හැදෙන හැටි රූප කලාපය එකතු කියනවා. මොකද එහෙම කිව්වොත් කවුරුත් ගන්නෑ. දැන් අපි කිව්වොත් එහෙම මෙතන ප්‍රසාදේ මෙතන රූපකලාප 54ක් හැදෙනවා මෙතන සුද්දාස්තකයක් තියෙනවා මෙතන පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා මේවා එකතු වෙනවා කිව්වොත් එහෙම ඔළුව විකාර වෙනවා ඒකෙන් දැන් මේ මේ අම්මලා හැම එච්චර පවුනේ මේ වයසක අම්මලා මේ අම්මලාට අර දෙක හොඳට පේනවා දික්ක සුත මුත පේනවා ඉතින් ඒ තුන එකතු වෙනවා පේන්නන ඕකම තමයි ප්‍රසාදේ හැදෙන ඒකම තමයි මේ ඒ කියන්නේ මේකම තමයි සමුප්පන්න වෙන්නේ මේකම තමයි මේ මේකම තමයි කියන්නේ මේ මේක තමයි සක්කාය. මේක තමයි මේ කියන්නේ මේ කාය කියන්නේ ගොඩ. ගොඩ. ওই රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන්නේ රූපේ රූපේ බවට දෙයක් වෙන්නේ කොහොමද නැත්තම්? දැන් වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප දෙයක් වෙනවා මොකද මේ වාහනේ? එහෙමයි ඔක්කොම එකතු කරගෙන මේ හදා ගන්න. සංකාරය හැදෙනවා. ඕක තමයි සක්කාය දෘෂ්ටිය. දැන් අපි හදා ඒක තුළ තමයි අපි මේ මේසේ පුටු ඇඳන් ඔක්කොම සංකාර හදලා තියෙන්නේ සක්කාය දෘෂ්ටිය තුළ. ඒතකොට ආරණන්ත චුතෝපපාත කියන්නේ මේ මේ ඒ කියන්නේ දැන් ඇත්තටම ඇත්තටම මේ මොහොතට අවදිය එන්නේ නැහනේ අර මේ මේ මේ එන ෂනේ පෙරසනේ කියලා දැක්කේ නැත්තම් මේ මොහොතින් මිදෙන්නේ නැහැ. සුඛේනවාසනුසය ඥානෙ ඕනමනේ. ඕනමයි. ඇයි නැත්තම් පෙර සංඥා නව සංඥා නැත්තම් මොහොත එන්නේ නැහනේ. එන්නේ නැහනේ මොහොත කියන්නේ මෙතන මේ අවබෝධය එන්නේ නැහැ. අතර ත්‍රිවිධ්‍යා නැතුව. ඒ කියන්නේ මේ පුබ්බේනවාසානුස්ස ඥානයේ මේ අද අතීත මේ නේ ඔක්කොම සංඥා මේ හැදෙන හැටි මේ තනි කර තියෙන්නේ. අතීතං පස්ස ධම්මේය නප්පටික්ඛ අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම කියලා මේ මේ මොහොතේ ප්‍රත්‍ය උප්පන්න වෙන එයත් ඒ ධර්මතාවයේත් එතනත් තියෙන අනිත්‍යවත සංඛාර උප්පදවය ධම්මින උපජ්ජිත්ත නිරුද්ධිත තේතං සමෝසකෝ කියන එක. එතන නෑ දෙයක්. ඔව්. ඒ කියන්නේ මේ මේ අතීත එකක් හිතුවත් මේ මොහොත දැන් ඔය සරලවනේ අපි කියන්නේ අතීත එකක් හිතුවත් මේ අනාගත එකක් හිතුවත් මේ මොහොත. අපි මේ මොහොතේ එකක් මේ මොහොතේ නෙවෙයි. මේ මොහොතේ නෙවෙයි. ඒක තුන් කාලෙම නේද අකාලික දහම හම්බෙන්නේ එතනින්. අකාලික. අනිත් අකාලික ඥානෙ. එහෙම ආරම්භ එතනමයි චතුප්පහත ඥානෙ. චතුප්පහතයි එතනමයි. ඇති වුණා නැති වුණා එතනම මොහතට අවදි වෙනවා. මොහතට. ශුන්‍ය වෙනවා එතනම අනිමිත්ත වෙනවා ශුන්‍ය සමාධියට එනවා. එතනම එතකොට ආශ්‍රව කෙලෙස් ෂය වෙන ඒක ඇවිල්ලා මේ මේ දේ නැතුව මේක ඉන්නේ ආසවක්ඛ ඥානෙ ඉන්නේ. ආසවක්ඛ ඥානෙ කියන්නේ දැන් ඔබතුමා ගාව දැන් ඔය අවධියත් එක්කලා ඔබතුමාගේ මේ කම්පණය වෙන ස්වභාවය අපි කිව්වේ අර අර බාහිරට තියෙන බාහිරට කම්පණය වීමයි ආත්මයේ දිලිලා යන තැන. අර අවිද්‍යාව තියෙනකම් මාන්න යන්නේ නැහැ කියලා දස සංයෝජන වල පෙන්නන්නේ. ඒ කියන්නේ මේ මේ මේ අවිද්‍යාවනේ මේ. අතරම අවිද්‍යාවනේ මේ දුර අන්තිම ෂණෙත් මේ මේ අන්තිම අන්තිම යමක් තියෙනවා නම් අවිද්‍යාවනේ හේතුව. ඒ හේතුව දැන් අලිය එනකොට දුවනවා නම් අවිද්‍යාව නෙමෙයිද? අවිද්‍යාව අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රහීනෙන් තමයි මේක තියෙන්නේ. අවිද්‍යාව දේශ විරාග නිරෝධෝ. එහෙමයි. ඇත්තටම අලියට බය නැහැ කියලා හිටියත් අවිද්‍යාව. ඒක දාර්ශනිකයි දක්වන්නේ කතාවුත් ඥානයයි. එහෙමයි. ඔව් ඇත්තටම. ඒ තරමයි එතකොට ආස්වාක්ඛ්‍යා ඥානෙ. ඒක තමයි ගැඹුරුම. ඒ කියන්නේ Tamanට දැනෙන සාන්දිටිකයි. දැනෙනවා මේ එන ආරම බාහිරට කම්පණය වෙනවද බාහිරට යනවද නැද්ද කියලා. එහෙමයි. එතරම් ආස්වාක්ඛ්‍යා ඥානෙ. ඒක අර තමන්ට මේ හැම මොහොතේම දැනෙනවා මේ ලෝකේ මේ ලෝකේ තාමත් දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවය තමයි කෙලෙස් ආශ්‍රව. ඒක දියවීමක් පේනවා. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිසක්කන් පස්සේ. ඇත්තටම කියනවා නම් මෙතන තියෙන්නේ මේ මේ මේ මේ ඡන්ද රාගේ ඡේදීමක්. ඕක වචනෙන් ගන්න පුළුවන් යාත්මක ඔය ඔය ඔය ඔය ආරණාංශ ඒ කියන්නේ හිස් හිස් බැල්ම කිව්වොත් හිස් බැල්ම තියෙන ලෝක දිහා බලලා තර තමයි අවදිය හිස් බැල්ම ඒ කියන්නේ හිස් බැල්ම නැති වෙන සමහරට හිස් බැල්ම මොකක් හරි එකට පොඩ්ඩක් එල්ලෙන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ මේක දැනෙන ස්වභාවයක් මේක සාන්දිටිකයි ඒ කියන්නේ ලුණු වගේ දැනෙන ගතියක් මේක ගතියක් ඒක ඥානෙටයි අසු වෙන්නේ ඒකයි මේක ආස්වක්ක ඥානෙ කියන්නේ ඒ කියන්නේ මේක අර දිගට්ටකේ මොන හරි යන්නොත් එහෙම යන්තම් හරි දැනෙනවනේ අර කූඹියක් කැහම යන්තම් හරි දැනෙනවා අන්න දැනීම දැනීමත් මේ කෙලස් ගතියක් දැනෙනවා දැනන පොඩි මේ බර ගතියක් ඔන්න ඕක දිය වෙන්න ඕනේ ඕක දිය වෙලා ගියොත් නම් ඔය කිසිම දෙයක් බැස ගන්නෑ ඒ පටි පටිනිස්සක් ගන්නපස්සී කියන තැනින් තමයි ඒක Tamanටම දැනෙන එක එක අවස්ථාවල තමයි මුලින් දැනෙන්නේ අර අපි අපි අපි කියන අපි අත්හැරිය කියලා එහෙමයි අරනවා ඉතින් අන්න ඒ වගේ අත්හරින අවස්ථා වලින් තමයි ඒක දැනෙන්නේ. එහෙමයි. එතනදී අත්හරිනවා කියන්නේ හැමතැනදීම අත්හරිනවා. ඒ අවස්ථාව ආවොත් අත්හරිනවා. දැන් මේ මොහොතේ මේ කය අත්හරිනෝ හිතු කය අත්හරින්න දැන් අවස්ථාව ආවා කියම අත්හරිනවා කියන්නේ. කය අත්හරිනවා කියන එක්කෙනා තමයි නැවතුපින් නැත්තේ. ඒක මේ ඒ අවස්ථාව යාට කියන්නේ පිටත් අත්හරිනවා. කය විතරක් නෙමෙයි. මේ සිතයි ඔක්කොම. කියන්නේ ආ මේ සම්පූර්ණ මේ එයා කැමැත්තෙන් යා මේ කැමැත්තෙම අත්හැරලා දානවා. ආයි මේ අනේ මරණ කතාවක් නෙමෙයි මෙතන. මේ සිත දැකලා මේ සිත මේ වෙන සිතක් සම්බන්ධ වෙන හේතු නැති වෙන. නැති වෙන එක නරනවා. හැබැයි අර අර ආස්වාක්ෂ ඥානය තමයි ඔතනට ඒ කියන්නේ ගේන්නේ. ගේන්නේ. එතනට ගේනවා. එතකොට එයා ඕන මොහොතක ලෑස්ති. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය කිසිම අල්ලා ගැනීමක් එන්නේ ඒ කියන්නේ දෙකම යට අත්හැරිලා තියෙන දැනට. අත්හැරිලා. අත්හැරිලා නමුත් ඉන්නවා. ඒකයි කියන්නේ අර සාමාන්‍යයෙන් කියන්නේ දියවිද නෙළුම් කොලේ නොගැටි නොඇලී තිබෙන්නාසේ රහතන් වහන්සේ මේ මේ සමාජයේ සමග නොගැටි නොඇලී ඔය කියන කියන ඔක්කොගේම ඒ කියන්නේ ඔය කියන ඒවා ඒ කියන්නේ දැනීමක් ඒක කියාගන්න බැරි වුණාට තියෙන ආරණහ කියාගන්න බැරි ස්වභාවයක් ඇති වෙනවා ඒ ප්‍රායෝගික පැත්තේ එහෙමයි සාන්දිටිකයි එහෙමයි එහෙමයි සාන්දිටික අකාලික ඒයි පස්සේ කෝපනායක ප්‍රතිඋත්පන්න ධර්ම අපිට උතර පේනවා මේ මේ තරම් නිර්මලද මේ මේ මේ මේ බුද්ධ කියන්නේ මේ මේ මේ තිසරණේම තියෙන්නේ ඇත්තටම බුද්ධ මේ මේ දකින්නකොට මේ ඉපදෙන්නේ මේ මොහොතේ වෙන්නේ මේ මොහොතේ සිරුරම් පාන්නේ මොහොතේ මොහොතේ කරන්නේ කාලයක කාලේ බොරුවක් කියලා බුදුම ප්‍රභාස්වරයකට අවදි වෙනවා. ඒතරම් බුදුමාකාර මේ මෙතන ප්‍රීතියකුත් වෙනවා. ඒක අපිට කියා ගන්න හිතෙන්නේ. ඒක ඒවට ඒක පුදුම ආශ්චර්යයක් මහා මංගල්‍යයක් මේ මංගල්‍යයක් මේක මහා විශ්වයේ පරම සත්‍යයේ මංගල්‍යය මට ওই ධර්ම මාර්ගයට පිවිසුණු මුලම මම ඔය නිස්සාරණවන් අතන වෙසක් කියලා දිනක් දා සමරණ එක අපි සතුටුයි සංස්කෘතිය හරි මොකද මේක සමරන්න ඕනි අපි දැනගෙන සවරුවාලා කොච්චර හොඳයිද හොඳයිද සමරණ දෙයක් ඉතුරු නෑ මේක අවබෝධ වුණාට පස්සේ කිසිම දෙයක් නෑනේ <laughs> ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඕක ඔච්චර ගැඹුරට කිව්වේ නෑ. මේ මං සිල් අරන් ඉන්න වෙලාවේ කිව්වා මං ඒත් ඒක කරුවා. ඒ වෙලාවේ මට හම්බුන්නේ නෑ ඒ වෙලාවේ. නෑ දැන් නම් හැබැයි අපි ඔක්කොම තනිකර අපි මේ විවෘත කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට දැන් කියන්න ඉඩ තියෙන ඉස්සරහට කියන්න අපි ඉඩ දීලා තියෙන මොකුත් කියන්න අපිට කිසිම ගැටලුවක් නැහැ මොකද අපිටත් ඕනේ මේක විවර වෙන්න වෙන්න ඒක ඒක මේ ප්‍රායෝගිකම අත්දැකීම ආරම්භාංශ මම මොකද අවුරුදු 6ක් 7ක් දඟලලා වහන්සේලාගේ දේශනා මාස 3ක් විතර අහලා මේ මට ලැබිච්ච ඒ කියන්නේ ඔබතුමා ඇත්තටම බලන්න තෙරුවන් සරණ යන මේ සමාජයේ ඇයි කියලා දෙන්න බැරි නේද මේ මැටි පිළිම එකට මේ මොන මොන මොන අපරාධයක්ද මේ මේ මේ සමාජයේ ඒක නෙමේ මෙච්චර වියවුල් වෙලා තියෙන්නේ එහෙන් විලෝක යන්න දඟලනවා එහෙන් අතර දෙයියන්ගේ සරණයි කියලා කෝවිල් මේ මොනවද කෝවිල් ගාන යනවා පාර <laughs> වෙනවා. ඉතින් මේ තවත් පෙසන්ට යන්නේ මේ ඒ මධ්‍යවට එලි බල බල ඉන්නවා තව කට්ටිය. නෑ ඒක ආර්යයන් වහන්සේ මේ මේ ඒක ධර්මය ඒ කියන්නේ ධර්මය මේක දැනෙන්න මේක මේ අවදි නොවීම මේ අවබෝධය අවබෝධ ගන්න දැන් මට අහම්බෙන් YouTube එකේ බුද්ධෝත්පාද කියන නමට තමයි මම බැලුවේ. ඇත්තටම <laughs> අපිට තෙරුවන් සරණ වෙන සරණක් නෑනේ. නෑ නෑ නෑ කොහෙත්ම නෑ නෑනේ කොහෙත්ම නෑනේ පිට කිසිම මේ සංසාර ලෝකේ කොහෙද දෙවියෝ වෙන්නේ ඒක අපි නෑ කියනව නෙමෙයි අයිතර සිත ඇතුලේ සුක්කම ස්වභාවයක් තුළ එහෙම ස්වභාවයක් අපි අපි අපි දකිනවා ඉතින් ඒක පරවන්න පුළුවන් රූප ඒ රූප කාම භූමිය රූප භූමිය අරූප භූමිය තුන් භූමිය පරවන විදියම තමයි නමුත් මෙතන ඇත්තටම අපි අපි සිතුවිල්ලක් හදාගෙන ඉන්නේ නැටි ඒක ඒක ඔබ වහන්සේගේ දේශනාවක මට ඇහුණා අර හීනෙකම මැරුණොත් අන්න ඒක තමයි ඇත්ත. ඇත්ත. උතනින් තමයි මට එන්නේ උදාහරණෙන් ඕකද අවබෝධ වුණා. මේ මහා අභිඥා දේශනා කියනවා අති ගැඹුරයි. මහා මේක පුදුමාකාර ආందోලනාත්මකයි. අපේ පරම පරණවත ඒ කියන්නේ ඒක ඇත්තටම හරිනාර ඒ කියන්නේ ඉක්මන ආරයන් වාසේ ඉන්නකින් ඉන්නකින් මැරිලානේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒක තමයි හොඳම උදාහරණය අපි මේ හැම තැනකම මේ හීනකනේ ඉන්නේ හීනකේ ඉන්නේ දැන් මෙයා <laughs> දැන් මැරිලා හීනේ ඉන්නවා ඒකට කියන්නේ මේ මොහොතේ හීනයක් දැක්ක හීන ඇතුලේ ඕකම තමයි දෙන්නේ ඕක තමයි මෝහණය කර කර මේ හැම ආගමකමයි කරන්නේ කරන්නේ කරන්නේ මෝහණය කරනවා මෝහණය කරාම අර සංඥාවක් සකස් වෙනවා සංඥාව ඇතුලේ හිර කරනවා කියලා. ඒක සිහිර කරනවා. ඇත්තටම අපේ මේ ධර්මයේ මේ ගොඩක් මේ මේ වැළලෙන්න හේතුව මේ පිළිම නැලීම. ඇත්තට. <laughs> ඇත්තටම මේ ස්වභාවය කියන එක පිළිමකට කොට උනානේ. ඒ මේ ඇත්තටම මේවා කතා කරනවා අපිට කතා කරන්න පුළුවන්. එහෙම යාරන්න. ඇත්තටම ඒව තේරුම් නැහැ. අපි නිවන් මඟ තමයි ගොඩක් වැඩ කරයි කරයි මේ ධර්මය. ගොඩක් අපිට ප්‍රශ්න අහනවා <laughs> නම් ඒ කියන්නේ ගැටෙන්නේ නැත්නම් කවුරුවත් අපිට පැහැදිලි කරන්න පුළුවන් අන්තිම දශමෙටම. කායි පොඩ්ඩක්වත් ඉතුරු නොවෙන්න. ඕනම දෙයක්. ඕනම දෙයක් අපි කියන එක ඉතින් අපිට අදාළ නැහැ ඕනම දෙයක්. මේ අවබෝධය ලැබුණු කෙනෙකුට ගෝචර නිසා පුතත්ජන කෙනෙකුට කිසිසේත් මේ මත්තම ගෝචර වෙන්නේ නැහැ. අමාරුයි. මේ මේ අතරම බුදුන් වහන්සේ ලෝකේ කරන මේ සත්‍ය මේ පරම සත්‍ය අපිට පරම සත්‍ය අවබෝධ කරගන්න වැටෙනවා මේ පරම සත්‍ය පරම සත්‍ය මේක සත්‍ය කියන්නේ ඒකට කියන්න දෙයක් නෑ සත්‍යම තමයි නැත්තම් අන්තිම වගේ නේද ජීවත් වෙන්නේ අපි කියන්නේ අපි අපි අපි කාලයක් ඉස්කෝලේ යන කාලේ අපි අම්මලා තාත්තලා ඉතින් මිත්‍යා දෘෂ්ටිකයි ඉතින් දේවාලය යනවා පන්තුල් එකට දානවා ගැට ගන්නවා ඉතින් අපි මේ අවබෝධය නැත්තම් එතන එතන අන්තිමටම අර බෑග් වල දාලා අර කෑලි කෑලි කපලා අර මේ සමාජය අද පිරිහිලා තියෙන තැන තමයි අපිටත් යන්නේ. එතකොට මේ බලනකොට නිකන් හරිය මේ බෞද්ධය කොයිතරම් පිරිහිලාද කියන්නේ. මේ දැන් අදුගාරමෙන් දෙයයන් වහන්සේ ලෝකෙම ඇව්වා කියලා අනිත් ආගම් වල මොකක් හරි දෙයක් හදාගෙන ඉන්නවා. නමුත් මේ බෞද්ධයාට ඒකක් නැති වෙනවා. බෞද්ධයාට දෙයයන් වහන්සේ ලැබුවා කියන එකක් ගන්නම් බෑනේ. ඒකවල බෞද්ධයර නිවනත් නැති වෙනවා. බෞද්ධයාට ඒකත් නැති වෙනවා. බෞද්ධය අතරමං වෙනවා. මොකද අරක හිතලා නිවන ගැන හිතුවම අරක නැති වෙනවා. ආ ඒක හිතලා නිවන ගැන හිතුවම නිවන නැති වෙනවා. අන්තිමව නිවනත් නැහැ අරගත් නැහැ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දෙපැත්තට ගිහිලා වැටෙනා වගේ දෙයක් වෙලා තියෙනවා. හරි අසරණ වීමක් බෞද්ධ සමාජයේ පේනවා. මේ අයට වෙන විසඳුමක් නැහැ මේ සත්‍ය හෙලි කළ යුතුම වෙනවා. බෞද්ධයාට වෙන විසඳුමක් නැහැ. මොකද අතරම බෞද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා. සියලුම මේ මිනිස්සෙයින්ට වෙන විසඳුමක් නැහැ මේ සත්‍ය අවබෝධ කරන එහෙනම් ඔබතුමා දීර්ඝ කාලයක් රැඳී සිටියා ඔබතුමාට ප්‍රශ්න තියෙන ඕනම මොහොතක ගන්න. ඒකට හේතුව ඔබතුමා මේ දියුණුම තැන ස්පර්ශ කරනවා. ඒක බොහොම හොඳයි ඔබතුමා අනිත් එක තවත් අයකට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ කාන්තයි අපි අපිට ඔබතුමා අපි අපි කිසිම වෙලාවක එහෙම මේවා කරන්න අව탁සිරු කරන්නේ අපි මේ අපි මේ දේශනාවල අපි අපි සමහරවිට අපිට දැනුණු ස්වභාව තියෙනවා අපිට ඒවා කියන්න බෑ මොකද හේතු තියෙනවා ඔබතුමා ගැනත් අපිට එහෙම තියෙනවා කියලා ඒවා අපි කියන්න බෑ කිව්වොත් අර ඒක වෙනස් වේවා තියෙනවා ඒ නිසා ඉතින් ඔබතුමා බොහොම හොඳයි ඉතින් ඔබතුමා මේ අන්තිම ආත්ම භාවයේ ඉතින් මේ මහා සසරක මේ සසර ගැන අපි දේශනා කරන ඔබතුමාට ඇහෙන්නේ නැති නේද? ගෝර සසර වෙන්නේ කොහොමද මේ සංඥාව සකස් වෙන්නේ කොහොමද? පැහැදිලිකමක් කරන්න යනවා නේ. චුති උප්පත්ති මේක මේ වුණොත් මේ වෙනවා කියලා දෘෂ්ටිය තුල නැවත සකස් වෙනවා කියලා පෙන්නනවා නේ. ඒකයි මේ දෘෂ්ටියෙන් මිදීමේ ඇති මේ තියෙන වටිනාකම කියලා පෙන්නනවා නේ නියත සම්බෝධි පාරනවා. ඉතින් බොහොම සතුටුයි. බොහොම හොඳයි. සත්‍ය අවබෝධය සියල්ලම එහෙම හැරෙනක මටත් මේ අවස්ථාව ඒ සසර දුකෙන් මිදීමේ තවත් නැහැ. මේ සතෙක් වෙලා සකස් වෙනකොට අපි කොයිතරම් කොයිතරම් දුකකට වැටෙයිද? එහෙමයි. එතෙන්ටම ගන්න. සිය පවර. හොඳයි නේද? එහෙම හැරෙනක කෙරුවන් තරමයි. කෙරුවන් තරමයි. ඒක අනිත් මොකටද? එහෙමයි. එහෙමයි. ඒතරම් හිතරයි තිතියක් නැහැ කියන්නේ. සිතියක් සිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන්නේ සිතියක් නැහැ. නමුත් මේ ධර්මයේ අභිධර්මයේ පැහැදිලි කරන ඒ හැම තැනම දෝෂ තියෙනවා. ඒවා හදාගත්තේ නැත්නම් ඕක ගැලපෙන්නේ නැති වෙනවා. අග මුල මැද ගැලපෙන්නේ නැති වෙනවා. එයාට ගලප ගන්න පුළුවන්කම එන්නේ ප්‍රායෝගික වුණොත් විතරයි. එහෙමයි. මෙතන සිතියක් නැහැ. කියන්නේ එතන ආරයන් වහන්සේ අභිධර්මයේ මන්නා ස්වාමීන් වහන්සේලා කියනවා මේ උප්පා තිති බන්ධ කියන අවස්ථාවේ එතන කියන එක පනවන්න පෙන්නන්න චිත්තක්ෂණය පෙන්නන්න ඒ විදිහට උගන්වනවා. උගන්වනකොට ඒක පනවන්න නෑ. එතන හැබැයි පුතග්ජන භූමිය ඒ විදිහට යන්නේ. යන්නේ. පුතග්ජන භූමිය උපාදානයක් තියෙනවානේ. එහෙමයි. එතන තිතියක් තියෙනවා. තිතියක් තියෙනවා. හැබැයි මේක ආර්ය භූමියට එනකොට තිතත් අන්න සම්පඤ්ඤායත. පනවන්නක් නෑ ආරයන් වහන්සේ. පනවන්න බැරි වෙනවා. තිතිය. අත්ති තිතිය පැන වෙනවා පුතග්ජන භූමිය ලෝකේ ඇත්ත කරගත්ත තැන. අයිතිය තියෙන ඒකයි එතන කර්ම විපාක තියෙන්නේ. එහෙමයි. හිතිය නිසායි. එහෙමයි. එතනයි එතනට හේතුව. එතකොට චේතනාව කර්මයට හේතුව. එහෙමයි. ඔතන ඒ මේ මේ එකක්වත් මේ එකක්වත් බොහොම මේක සියුම් සියුම් ධර්මයක් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ සංඥාව. මේ සංඥාව කියන එක අපි අපි එළියට ගන්න ගොඩාක් අයට මේ සංඥාවෙන් මේ 31 ලෝක ධාතුව පෙන්වන්න ඒකේ සුක්කුමවන අවස්ථාව මේ ලෝක ටික පෙන්වන්න අපි දරන වීර්යයක් තියෙනවා මේක ඇතුලේ සංඥාව තමයි මේ කතාව කියලා. සංඥාව තමයි විඥානේ සංඥාව තමයි සංකාරය සංඥාව මේ කියලකෝ කතාව. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය සංඥා නිරෝධේ සංඥා අபிසං